විශාකා මහත්මිය පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ පෙරවන් සර්ණයි බොහොම පින් මේ වටිනා ධර්ම දේශනාවක් කරගෙන යනවා මේ මට ඔබ වහන්සේ අර මේ නාම රූප ඒ කියන්නේ ඒවා ගැන අවබෝධයක් ඇති වෙනකොට අර වෙන දේවල් ඒ කියන්නේ එළියේවා අර වෙන රට වෙන ලෝකවල ඒවා බලන්න අවශ්‍ය නැහැ කියපු එක ඒක හොඳයි හැබැයි දැන් මෙහෙම අර එතකොට මට මෙහෙම ප්‍රශ්නයක් ආවා දැන් 11 ආකාරයකට බලන්න කියලා තියෙන එක කොහොමද යොදාගන්නේ කියලා. ඒ කියන්නේ මම මමත් ඔය 11 ආකාරයේ අර මේ සත්ත්ව ලෝකවල සමහර අය බලනවා එහෙම එහෙම බලනකොට මටත් හිතෙන්නේ දැන් 11 ආකාරයේ බලනවා කියනකොට අපිට ඒ 11න් එකක් එනකොට ඒක දිහා බලනවා කියන එකයි මම දැනගෙන හිතාගෙන ඉන්නේ. ඒ 11 ආකාරයෙන් අපි දුර ළඟ වශයෙන් අපි ගන්නකොට ඉතින් දුර කියලා අපිට තීරණය කරන්න වෙන්නේ අපිට විෂය වෙන ප්‍රමාණය. අපිට අවිෂය වෙන ප්‍රමාණය අපිට අදාළ නැහැ කියන්නේ අපිට අපේ විඥාණයට ග්‍රහණය වෙලාවත් නැත්නම් ඒවා සම්බන්ධව අපිට ඇලීමක් ගැටීමක් නැහැනේ. නමුත් සම්මා සම්බුද්ධත්වයේ සඳහා ක්‍රියාත්මක වෙනවා නම් උන්වහන්සේට දේවල් එහෙම අතහැරලා දාන්න පුළුවන් කමක් නැහැ. ඒක විෂය වෙන්නේ නැත්නම් ඒක විෂය කරගෙන හෝ අධ්‍යයනය කරන්න. නමුත් අර ශ්‍රාවක භාවයෙන් කෙනෙක් නිවන් දකින්න උත්සාහ කරනවා නම් ඒ Tamanට අවිෂය කාරණා හැම එකක්ම හොය හොයා වෙහෙසෙන්න ඕනේ. Tamanගේ විෂයපතය තුල තියෙන කාරණායි අපි විදර්ශනාවට ලක් කරන්නේ. මොකද ඒවා සම්බන්ධ විතරයි අපිට කෙලෙස් උපදින්නේ. දැන් අපි හිතමු අපට ඊර්ෂ්‍යාව මතුවෙන්නේ අපි අසුරු කරන දන්න කියන කෙනෙක් සම්බන්ධ වනේ ඒතනත්තාගේ දියුණුව અભිවෘද්ධිය ප්‍රතිලාභය සම්බන්ධ වනේ ඊර්ෂ්‍යාව ඇතින් ලෝකේ අපි නොදන්නා රටවල මිනිස්සු ඉන්නවා අපි එච්චර අවධානය යොමු කරන දැන් රටවල් වශයෙන් දන්නවා ඒ ඒගොල්ලෝ චරිත වශයෙන් උත් දන්නවා. නමුත් පුද්ගලය වශයෙන් අපිට සමීප දැන හැඳිනීමක් නැහැ. ඒතකොට මේ මිනිස්සු කොච්චර ධන සම්පත් දිනු කරගත්තත්, යාන වාහන ගත්තත්, ගෙවල් දොරවල් හැදුවා සතුටින් හිටියත් මේ රටේ ඉන්න අපේ මිනිසුන්ට මේ මිනිස්සු ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ ඇති වෙන්නේ බාර දන්න කියන ළඟින් ඇසුරු කරන අය සම්බන්ධ. මොකද මේ ක්ලේශයන්ට ගොදුරු වෙන්නේ Tamange ඒ තමන්ගේ ක්ෂේත්‍රයට ඇතුල් වෙච්ච කාරණා සම්බන්ධ. ඉතින් ඒ නිසා ශ්‍රාවක භාවයෙන් නිවන් දකින්න යන කෙනෙකුට ඒ තමන්ට අදාළ කාරණා පිළිබඳ විදර්ශනා කිරීම ප්‍රමාණවත් වෙනවා. එතකොට 11 ආකාරයටම අවශ්‍ය නැද්ද ස්වාමීන් වහන්සේ? 11 ආකාරය කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ ක්ෂේත්‍රයට ඇතුළත් කොටස. ඔව් ඒ කියන්නේ දැන් 11 ආකාරකින් එකක් දැන් ජීවත් වෙනකොට අපි හිතමු දැන් එනවා කියලා ඉන් එකක් එක එක සමහර වෙලාවට එන්නේ ඉතින් එයින් 11 එකක් නේ අපිට එන්නේ නේද? ඔව් ඒ එනකොට විදර්ශනා කරාම හරි. ඔව් ඒ කියන්නේ එනවා කියන්නේම දැන් ඒක අපට ඇතුළත් කියන එකනේ. අපි දන්නා දෙයක් නේ අපට මතක් වෙන්නේ. එහෙම එහෙම. දුර හරි ළඟ ළඟ හරි දුර හරි කියලා අපට මතක් වෙන්නේ දුර තියෙන රූප. දුර තියෙන රූපයක් මතක් වෙන්නේ ඒක සම්බන්ධව යම්කිසි උපාදානයක් ඇති කරගෙන තියෙන නිසා. ඒ කියන්නේ ඒක අපේ උපාදාන ස්කන්ධයට ඇතුළත් කියන එක. ඒතකොට ඒක විදර්ශනා කරන්න ඕනේ. එහෙම නැති අපිට দূරේ දුර ඇති රූප කියලා කිව්වෙන් පස්සේ අපි නොදන්න ලෝකයක වෙන වෙන පිටසක්වලක රූපයක් අපට අරමුණු වෙන්නේ නැහැ එහෙමයි ස්වාමීන් වහන්සේ අහලා තියෙන දේවල් එක්කලා පැටලෙන්න පුළුවන් දැන් පිටසක්වල ජීවීන් සම්බන්ධ. ඉතින් දැන් මේ අන්තර්ජාල පහසුකම් එක්කලා දැන් මේ විශ්ව ගම්මාන සංකල්පයත් එක්කලා මේවත් එක්කලා ලෝකේ තොරතුරු බහුල වෙනකොට ඉතින් පුද්ගලයාගේ පංචපාදානස්කන්ධය තමයි පුළුල් වෙන්නේ. සංඥාස්කන්ධය පුළුල් වෙන්නේ. සංඛාරස්කන්ධය. එතකොට එතනත්තාට කෙලස් ඇති වෙන්න තියෙන ඉඩ කඩත් ඒත් එක්ක පුළුල් වෙනවා. ඉතින් එතකොට ක්ලේශයන් ප්‍රහාණය කරනකොට අර හැම පැත්තකම පටලිලා තියෙන ඒවා ලහන්න වෙනවා. එහෙමයි එහෙමයි. එතකොට අන්තිමට ස්වාමීන් වහන්සේ දැන් මට මේක පැහැදිලි කරගන්න දැන් නේ නේන වෙලාවට බලනවා. එහෙම නැතුව දැන් අපි හිතමු දැන් භාවනා කරනකොට ඒ එන්නේ නැතු ඒ කියන්නේ දැන් අපි හිතමු එන්නේ නැතුව ඕන කමෙන් දන්න දේවල් ගැන උනත් ඕන කමෙන් බල බල යන්න අවශ්‍ය නැහැ නේද? ඒ කියන්නේ අපේ මනස නිදහස් නම් අපිට වෙන අරමුණක් මේ මොහොතේ නැතිනම් ඒ වගේ කරුණක් අරගෙන විදර්ශනා කළාට කමක් නැහැ. Tamanට ඕන නම්. හැබැයි ඉතින් අපිට මේ මොහොතේ අරමුණු කරන්න විදර්ශනා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔව් ඒක තමයි. ඒ නිසා මේ මතුවෙන කාරණා ගත්තාම එතනදී ප්‍රමාණ. හොඳයි ස්වාමීන් වහන්සේ ගොඩක් තෙන් පෙරවසන්න.